ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිම්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආශවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්දායිමාය පටිපත්තියා ජාති ජරා මරණම් පරිමුච්චසාමි